අනුශාසනාවක් කරන්න අපි සූදානම් වෙනවා. ඒ කියන්නේ බුද්ධෝත්පාද කාලයේ දුර්ලභයි. ඒක අපට ලැබුණා. බුද්ධෝත්පාද කාලයේක මිනිසත් බව දුර්ලභයි. අපට ලැබුණා. බුද්ධෝත්පාද කාලයේක මිනිසත් බවෙහි අඳගොල බීජ මන්ද බුද්ධික උම්මත්තතා ජබාවිතාවන්ගෙන් තොර වූ නන නුවණැති ඉන්ද්‍රිය සම්පන්න මනුෂ්‍ය ජීවිතය දුර්ලභයි. ඒක අද අපට ලැබිලා තියෙනවා. බුද්ධෝත්පාද කාලයේ සවිසුද්ධ වූ ශාසන බ්‍රහ්මචර්යාව දුර්ලභයි අද ඒක අපට ලැබිලා තියෙන භික්ෂුන් වහන්සේලා වශයෙන්. එවැගේම අබුද්ධෝත්පාද කාලයක අහන්නවත් නොලැබෙන සවිසුද්ධ වූ සේ සද්ධර්ම රත්නය අද අපට අහන්න ලැබිලා තියෙනවා. ඒක දුර්ලභ දෙයක්. ඒ වගේම අපට නිවනටම මඟ පාදා දෙන කල්යාණ මිත්‍ර සම්ප්‍රත්‍ය දුර්ලභයි අද ඒක අපට ලැබිලා තියෙනවා. මේ අවස්ථාව ක්ෂණ සම්ප්‍රත්‍යයේ හැටියට හඳුන්වනවා. නමිනෙනි බුද්ධෝත්පාද ශන සම්පත්තිය. නමුත් මේ සම්බන්ධව තේරුම් ගන්න බැරි ඇත්තෝ බොහෝ සෙයින් තමාගේ කාලය නිෂ්ඵල බවට පමුණවාගෙන යනවා. ඒ කියන්නේ ලෞකික සැප සම්පත් ඔස්සේම සිතෙනින් කියමින් කාලය ගත කරනවා. නමුත් මේ සම්බන්ධව බිඳක් හෝ ආબોධ කරගත නැනවත් අය අප්‍රමාද ප්‍රතිපදාවේ යෙදෙමින් සීලයෙන්ද සමාධියෙන්ද ප්‍රඥාවෙන්ද ප්‍රතිපත්තියෙන්ද තම තමන්ගේ ජීවිතය නොසිත් බාට ගමනවා ගන්න උනන්දු වී සිටිනවා. එයින් ස්වල්ප පිරිසක් තමයි මේ ශාලාවේ සම්පත්ලා සිටින්නේ. එනිසා සක්‍ර භවනේහි යම් බඳු දිව්‍ය සම්පත් ඇතොත් ඒ සියල්ලට වඩා බ්‍රහ්ම ලෝකයේහි යම් බඳු බ්‍රහ්ම සම්පත් ඇතොත් ඒ සියල්ලට වඩා මනුලව චක්‍රවර්ති සම්පත් ඇතොත් ඊටද වඩා මිලකල නොහැකි පුණ්‍ය ලාභය මේ අපේ පින්වත් සෑම දෙනා විසින් විනාඩියෙන් විනාඩියේ තත්පරයෙන් තත්පරයේ චිත්ත වීතියෙන් චිත්ත වීතිය මුදුන් පමනවා ගන්නවා කියන එක සතුටින් සිහිපත් කරන්නට ඕන. ඒ කියන්නේ අප්‍රමාදේන සම්පාදේත කියන මේ බුද්ධ වචනේ හැදින්වෙන්නේ මොහොතක්වත් සිහියෙන් තොර නොවි වාසය කෙරේවා කියන එකයි. මොහොතක්වත් සිහියෙන් තොර නොවි වාසය කෙරේවා. සිහියෙන් තොර නොවි සිටනා නම් හැම මොහොතකම අපේ සතුටින් ලැබෙන සෑම චිත්ත වීතියක් කුසල චිත්ත වීතියක් බවට පත් වෙනවා. ඒක අපි යෝනිසෝ මනසකාරයෙන් පුරුදු කරලා තියෙන්න ඕනේ. යෝනිසෝ මනසකාරයෙන් පුරුදු කරලා තිබුණොත් තමයි ඇහැට පේන අරමුණේදී ගලාගෙන යන චිත්ත වීති කුසල චිත්ත වීතියක් වෙන්නේ. කනට ඇහෙන ශබ්දයකදී ගඳ සුවඳකදී රස නීරසකදී සිසිලස හෝ උෂ්ණ හෝ ශරීර ස්පර්ශයකදී හිතට ගලවන්නේ සිතිවිලි අරමුණකදී හැම තැනකදීම තමන්ගේ සිත අංශ දෙකට වැටෙන්නේ නැතුව ලෝභ කියන කාන්තියයි දෝෂ කියන අන්තයටයි වැටෙන්නේ නැතුව සම්මා දිට්ඨි කියන ප්‍රධාන ධර්මයේ ඇතුළු නඳුම් පිළිවෙතට අනුව කුසාසිත වේලි වේලි පහළවන්නේ අපේ සිත යෝනිසෝ මනසිකාරින් පුරුදු කිරීම නිසායි යෝනිසෝ මනසකාරයෙන් පුරුදු කිරීම සඳහා ප්‍රධාන වශයෙන් වැඩි යුතු වන්නේ සතියයි. සතිය කියන්නේ හැම විටම කුසල් අරමුණක් මතු කර දීමේ ශක්ති විශේෂයක් මේ සතිය. ඒකට කියන උපාඨාන ලක්ෂණය කියලා. උපාඨාන ලක්ෂණය, අතිලාපන ලක්ෂණය. මේ තේරුම් වලින් සතිය හඳුන්වනවා. එතකොට අපට ඇහැට පේන යම් කිසි අරමුණක් තියෙනවා නම් සුභ හෝ අසුභ හෝ ඒ සුභාසුභ දෙක තෝරගන්නේ තමන්ගේ පිළිගැනීම අනුවයි. නිලමැස්සාට දුර්ගන්ධයේ සුභයි. නනවත්තාට දුර්ගන්ධය අසුභයි. එතකොට තමන්ගේ සංකල්පනාව අනුව එකට කියන පරිකල්පනා වශයෙන් තමයි මේ සුභාසුභ වශයෙන් බොහෝ සෙයින් තෝරගන්නේ. ඒ කවර හෝ අරමුණකදී තමන්ගේ සිත සිහියෙන් යුක්ත කර ගැනීමට අපි පෙරමුණ ගන්නවා නම් උනන්දු වෙනවා නම් ඒක අප්‍රමාදයයි. අප කැහැට ලක් වෙන අරමුණකදී අපි හිතමු තරහකාරයෙක් දැක්කා කියලා. දැන් තරහකාරයෙක් කියලා හිතුවොත් අනිවාර්යෙන් දේශමූල අකුසලයක් යනවා ඒක අන්තයකට වැටෙනවා. ඒ වගේම ඒ මොහොතේදී තමා සතිමන්ත වී නම් තමන්ගේ හිතේ මේ පින්වතා නිදුක් වේවා නිරෝගී වේවා සෝපත් වේවා දීර්ඝාස වේවා හද තුලින්ම මෙච්චිත් පහළ වෙනවා. අන්න මදුම් පිළිවෙත අන්න අප්‍රමාදය. එහෙම නැත්නම් මේ පේන කුජලයාගේ సంతානේ නාම රූප දෙකක් ස්කන්ධ පහක් ආයතන 12 ධාතු 18ක් ප්‍රතිසම්පාදාංග 12 සූසි ප්‍රත්‍යක් තියෙන්නේ ඒ සියල්ල සංඥා කසා ඇතුව නැති වෙන අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි මෙන්න ඒකනොට අන්න සතිමන්තයි යෝනිසෝ මනසිකාරයෙන් යුක්තයි ඒ මොහොතේ පහළ වෙන චිත්ත වීති පේලි පේලි මධ්‍යම ප්‍රතිපදාවටයි අන්තයකට වැටෙන්නේ නැහැ එවැගේ ප්‍රියමනාප කුජලයේ දැක්වාම තමන්ගේ හිතේ ගෙහිලි සිත සෝමනස්යක් ඇති වුණා නම් අන්නේ කාන්තයක්. ඒ කියන්නේ ආසාවක් ඇති වුණා නම් හිතේ දේ මුලෝභ සාගත සිතක් පහළ වුණා නම් කාන්තයක්. ඒතකොට එතන පහළ වෙන්නේ සතියෙන් තොර වූ අකුසල සිතිවිලි පේලියක්. හොඳයි තමාගේ ප්‍රීමනාප කුජලයේ දැක්කත් මේ පින්නතා නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා දීර්ඝාස වේවා නිවන් දකීවා තමන්ගේ හිතේ හැටියට මෙත් සිත් පවත්වනවා එතකොට තමන් ගිහි තාන්තිකට වැටෙන්නේ නැහැ. තමන් හැම වෙලාවෙම දුම් පිළිදෙසේ සතුමන්තයි. ඔය වගේම ඒ පුජ්‍යලයාගේ වුණ ඇලෙන්නේ බැඳෙන්නේ සත්‍ය පුජ්‍යල සංඥාව නිසානේ. එතෙන්දි තමන් අරමුණු කරන්ට ඕනේ අර වගේ විදර්ශනාවට හරවලා. මේ නාම රූප දෙක, මේ ස්කන්ධ පහ, මේ ආයතන 12, මේ ධාතු 18, මේ පටිච්චසමුපාදාංග 12ක් මේ දුක්ඛ සත්‍යයක්, මේ සූවිසි ප්‍රත්‍යයක්. මේ සියල්ල අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි තමන්ගේ හිතේ හැටේට ආවර්ජනා කරනවා එනින්ම අන්තද්දේත නැති මදුන් පිළිවෙත අනුව කුසල චිත්ත වීති පෙළි පෙළි පහළ වෙන සතිමන්තයි ඔය වගේම සතුටට ලැබෙන සෑම ඉෂ්ඨාරමුණ කිෂ්ඨ කියන්නේ සුබ අනිෂ්ඨාරමුණක අසුබ ඒ කවර අරමුණකදී වුණත් සතුටුමන්ත වීමට පුරුදු වී නම් අපට ලැබෙන සෑම අරමුණකදීම අපේ හිතේ අර ලෝභ අන්තයට නොමැති, දෝෂ අන්තයට නොමැති මධ්‍යම ප්‍රතිපදාවට යුතුව පවත්වා ගන්න පුළුවන්. ඒක අප්‍රමාදයෙන් සම්පාදයට කියන බුද්ධානුශාසනයයි. එතකොට දැන් අපි මේ ආමිෂ දාන දන් දීනේ, ධර්ම දාන දන් දීනේ, බුද්ධෝපස්ථාන කිරීමෙන් බණ ඇසීමෙන් සිල් සමාදන් වීමෙන් සමත භාවනා වැඩීමෙන් විපස්සනා භාවනා වැඩීමෙන් වත් පිළිවෙත් පැවැත්වීමෙන් සෑම ආකාරයකින් සිදු කරන ලබන්නේ මෙන්න මේ සතිය පුරුදු කිරීමයි යෝනිසෝ මනසකාරයේ පුරුදු කිරීමයි අන්ත දෙකට නැති අපේක්ෂිත මැදුම් පිළිවෙතට අනුව සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා සම්මන්ත ආජීව සම්මා වායාම සම්මා සති සම්මා සමාධි වැඩෙන හැටියට හිත පුරුදු කිරීමයි. ඉතින් මේ தත්ත්වය අපට එක දවසකින් සියල්ල පිරෙන්නේ නැහැ. කුඩා දරුවෙක් එක දවසෙම දුවන්න සමර්ථ වෙන්නේ නැහැ. වැටි වැටි හතයි හතයි කියලා වැටි වැටි න තමයි ඒ දරුවා ටිකෙන් ටික පුරුදු වෙන අවුරුදු ගණනාවක් ගියාම වේගින් දුවන්න පුළුවන් දරුවෙක් වෙනවා. ඒ වගේ තමයි මේ පිළිවෙත් පිරීමේදී තමන් හිත වැටෙනවා. වෙලාවට ලෝභාන්තයට වැටෙනවා. වෙලාවට දෝෂාන්තයට වැටෙනවා. වෙලාවට මෝහයට වැටෙනවා මාන්නයට වැටෙනවා ඉරිෂාට වැටෙනවා නොයෙක් විදිහ අබාධයන්ට වැටෙනවා ඒ වැටෙන මේ මානසික தত্ত্বය නැවත නැවත නැවත අර සතිය උපද උපදව නැගිට නැගිට ධර්මිතවාරයෙන් ගොඩ නැගිටින වයෝවෘද්ධයෙක් වාගේ හරි උදාදාරියෙක් අනුන්ගේ උපකාරයෙන් නැගිටින වගේ නැවත නැවත නැගිට නැගිට මෙහි දෙදෙන්නට ඕන. ඒත් යම් කිසි දාසක අපේ ආධ්‍යාත්මික సంతානෙහි සද්ධා ඉන්ද්‍රිය, විරිය ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය, ප්‍රඥා ඉන්ද්‍රිය ශක්තිමත් වීනම් සද්ධා බලය, විරිය බලය, සති බලය, සමාධි බලය, ප්‍රඥා බලය ශක්තිමත් වීනම් සති සම්බොධ්‍යංගාදී බොධ්‍යංග ගුණ ධර්ම හත ශක්තිමත් වීනම් ඒ දවසට අපි වැටෙන්නේ නැහැ. අපි හැම වෙලාවෙම ඒකාන මාර්ගයේ ඉදිරියට ගාගත හැකි වෙනවා. එසේ ගමන් කරනකොට අපට පුළුවන්කම තියෙනවා බුදුරජාණන් වහන්සේ දෙතු මේ සේ සද්ධර්මයේ තුලින් ධ්‍යානලාභී වෙන්න පුළුවන් අභිඥාලාභී වෙන්න පුළුවන් විපස්සනා ඥානලාභී වෙන්න පුළුවන් පාරමී සපිරී තිබුණා නම් සෝවාන් මඟඵල නිවන් සුව ලබන්න පුළුවන් සකදාගාමී මඟඵල නිවන් සුව ලබන්න පුළුවන් අනාගාමී මඟඵල නිවන් සුව ලබන්න පුළුවන් රහත් මඟඵල නිවන් සුව ලබන්න පුළුවන් ඒ தත්ත්වය දක්වා සම්බුද්ධ ශාසනය නෛර්යානිකව පවතිනවා. ඒ මේ නෛර්යානික ශාසනයේ චිරස්ථිතිය පතමි. තමන් ලබන ධර්ම සැපය තවත් අයට ලැබේවා කියන මෛත්‍රී කරට කොට ඇති මානසිකාරයෙන් මේ ධර්ම දාන පිරිනැමීමෙන් ආමිෂ දාන පිරිනැමීමෙන් සීල සමාදාන යෙදීමෙන් සමථ විපස්සනා භාවනාවන් යෙදීමෙන් අප මේ රැස් කරගන්න ධර්ම ශක්තිය සීඝ්‍රයෙන් පිරිනියන සම්බුද්ධ ශාසනය නොපෙරෙහි අවුරුදු 5000කට වැඩි කාලයක් නිර්මලව පැවැත්මට හේතු වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. විශේෂයෙන් ඒ தත්ත්වය ආબોධ කරගත්තාම අපට ලැබෙන උසස්ම සම්පත් අපි නිදහම් කරගෙන ඒ අන් අයට සතු පිණිස පවතිවා කියා හදවතින්ම ආශිංසනය කරමින් අපට පිළිත් යන්න පුළුවන්. නිදසුනක් වශයෙන් කියනවා නම් දැන් අපි හිතමු ආනාපාන සති භාවනාව වඩනවා. සමහර පින්නතුන් ධ්‍යාන ලබනවා. ඉතින් හිතනවා මේක හරි වටනවා තවත් ආට කියන්න ඕනේ. මම ලැබුවානේ චතුර්ථ ධ්‍යානය. අන්න කියන්න යනවා. කියන්න යාම මොකද වෙන්නේ? ඉදිරියට යන්න තියෙන ගමම්මකට බාධාවක් එනවා. ජීවණයට බාධාවක් වෙන මාන්නයක් ඇති වුණානේ. අයි මමනේ මේ වැඩි මම කියලා කෙනෙක් තමයි හදවතේ හිතේ තියාගෙන ඉන්නානේ. එතකොට එතන උපක්ලේශයක්. මම නෙමෙයි චතුර්ථඥානෙ වැඩිවි. වැඩි කෙනෙක් නෑ. මක් නිසාද? චතුර්ථඥානෙ කියන්නේ චිත්තචෛසික ධර්ම පින්ඩයක්නේ. එතන ධර්මතා 31ක් තියෙනවානේ. ඒ ධර්මතා 31 නෙමෙයි එක්කාසුනේ. කො මම කියලා කෙනෙක් නෙමෙයි වැඩිවි. අන්න විපස්සනා වශයෙන් අවබෝධ කරගත්තනම් කවදාකවත් කියන්නේ නෑ. අනිත්‍යයට කියාපාන්නේ නෑ. කියාපාන්නේ නැති නිසා ඒ තැනත්තා ඉදිරියට දියුණු වෙනවා. ඇයි මම කියලා කටින් ගන්නෙ නෑනේ. මේ ලැබෙන්නේ ධර්ම ධර්මතාවක් පමණයි. ඉතින් මේ ලැබෙන ලැබෙන උසස් ගුණය විපස්සනාවට හරවා ත්‍රිලක්ෂණයට හරවන්නේ ඉස්සර නාම රූප පරිච්ඡේද වශයෙන් හරවලා බලනවා. ඒ බැලීම නිසා මම කියා කෙනෙක් වශයෙන් දැඩිව අල්වා නොගන්න නිසා අනුද්ද කියාපාන්නේ නෑ. හැබැයි සමාජයේ සංකාලයේ තියෙන ලොකු සාන්තියක්. ඒ සාන්තිය අනිත්‍යයට ලැබේවා කියන මෛත්‍රී සිත් පහළ වෙනවා. ඒක නිවැරදියි. සමාහට ලබන්න පුළුවන් අෂ්ට සමාපatti කියලා හිතමු. ඉතින් අෂ්ට සමාපatti කිව්වහම මහා ලොකු තත්වයක්නේ. ඉතින් හිතන්න පුළුවන් අනේ මේ කනිත්‍යය දන්නේ නැහැනේ කියා දෙන්න ඕනේ. මං ලැබුවානේ අෂ්ට සමාපatti. මේක හරි රසයිනේ. මේක තියෙන ලස්සන මේක තියෙන වරප මෙතකෑ කියන්න බෑනේ. අන්න කියා පාන්න යනවා. ඉතින් මොකද සිද්ධ වෙන්නේ? අන්හායි, දිට්ඨියයි, මාන්නයයි ඔක්කොම තමන්ගේ හිතේ පහළ වුණා. ඒ කියන්නේ තමන් අෂ්ට සමාපත්තිලාභී කියලා අඟවනකොට තමන් ගැන අනුන්ගේ ප්‍රසාදය බලාපොරොත්තු වෙනවා. අන්න තණ්හාව. එවාගේ මම තමයි මේක වැඩි අනිත්‍යයටව කරගන්න බෑ. අන්න මාන්නය. එතකොට මගේ සිත අෂ්ට සමාපත්තිලාභී. මම දැන් අෂ්ට සමාපත්තිලාභී. අන්න පුජ්‍යල වශයෙන් ගත්තා. දිට්ඨිය. ඕවා තමයි අපේ සංකාමික වින්ගන උපක්ලේශ. මේවා අපි ඒ ඒ වෙලාවට නාම රූප පරිච්ඡේදයට හරවන්නට ඕනේ. එසේ නැත්නම් තමාට ඉදිරියට යන්න තියෙන ගමන් මඟට බාධා වෙනවා. ආ ගමන් මඟට මාර සංකල්පයක් මාර මේ ධර්මයක් ඇතුල් වෙනවා. ඒ මොනවද මාර ධර්ම කියන්නේ? තමන්ගේ හිතේම පහළ වෙච්ච උපක්ලේශ. මෙන්න මේවායින් අපි ප්‍රවේශම් වෙන්නට ඕන. ඉදිරියට යන ගමන් මඟට කටු අකුළු වැටෙන්නේ මේ වාගේ ක්‍රමවලින්. අර මහා සීල ස්වාමීන් වහන්සේ ගැන දන්නවනේ. මහා සීල ස්වාමීන් වහන්සේගේ ශිෂ්‍යෝ මිත්‍යා රහත් වෙලා 30000. තමන් රහත් නැහැ. එක ශිෂ්‍ය රහතන් වහන්සේ නමක් උන්වහන්සේට <clears throat> අභියෝගයක් කළානේ. උන්වහන්සේ ඒකින් උනන්දු වෙලා බහුවදා පාන්දරම පාත්‍රයකින් සූරය අරගෙන පිටත් වුණානේ ආරණ්‍යයකට භාවනාවකට මේ ගියේ යකන්නේ. හිතේ විශාල මාන්නයක් දරාගෙන මොකක්ද මාන්නේ? මම එසේ මෙසේ කෙනෙක් නෙමෙයි. මගේ අතේ රේඛා තියෙනවා මට පේනවා වගේ මට පේනවානේ සතර මඟ ඵල නිවන. අනේ මට දවස් දෙකෙන් රහත් වෙලා ඉන්න පුළුවන් මේ මොන පද්ධතියක්ද එහෙමයි හිතුවේ ඒ මිත්‍රා ගිහින් ගාමන්ත පබ්බාර කියන ගල්ලෙනේ නැවතුණා වැඩුවා භාවනා දවස් දෙකක් එතකොට ඊළඟ දවසේ වස්සාවාදන් වෙන්න විහාරස්ථානට එන්න හිතාගෙන ඕකින් දවස් දෙකෙන් බැරි වුණානේ දැන් මොන හිතේ සතියමක් ඇති වුණා එහෙනම් මම තුන් මාසෙ නිදාගන්නේ නැහැ දෙපා දුවන්නේ නැහැ කියලා අන්න අදිෂ්ඨාන කරගෙන වැඩියෙන් සක්මන් කරනවා නොනිදා භාවනා කරනවා දුතාංග සියල්ල සමාදන් වෙලා රකින්නවා. දැන් ඉතින් පුදුම ගල් පිටක් නොසලෙන සිතක් තුන් මාසයක් වැඩවල මේ විදිහට මහා වීරියක් අනේ නෑ කිසි ඵලයක් අඩු ගන්න විපස්සනා ඥාන ආලෝකයක්වත් ලැබුණේ නෑ. වස්තාරණාස්තවන අසිගිතේ බදලම බලවත් කනගාටුවක් ඇති වුණා කඳුළු වැදුණා. අභිශාල කරගත්තා. ඊළඟ අවුරුද්දත් එහෙම ඉන්නවා. කොහොම අවුරුද්දෙන් අවුරුද්ද 30 අවුරුද්දක් ගත වුණානේ. මේ මොකක්ද? උපක්ලේශේ බාධා කරපු ඇති. ඇත්තෙන් උන්වහන්සේට අතේ රේඛා දකින්න වගේ මඟපල නිවන් දකින්න නුවණ තියෙනවා. දින තියෙනවා, වාසනාව තියෙනවා, දැනුම තියෙනවා, උගත්කම තියෙනවා. බාධාවක් වුණානේ අර සුළු උපක්ලේශේ මට පුළුවන් යනිටාට වඩා. අන්තිමේදී 30 අවුරුද්දක් ගිල්ලා. 30 වෙනි වසරේ වක්කෝයේ දවසේදී සක්මන් මළුවට ගොඩ වී තමන් මාසේ මුලින් පැමිණි දිනේ ප්‍රථම මුලින් මුලට සියල්ල මේ කල්පනා කළා. අනිකුත් සබ්බාමචාරින් වහන්සේලා මිත්‍යර දෙහෙත නොවි මගපර නිවන් ලබන. අනේ මං අවාසනාවන්තයෙක් දෝ මගේ පිනමදි දෝ හිතනකොට ඉකි බින්දමින් ඇදෙන්න පටන් ගත්තා. නමුත් උන්වහන්සේ මහා පුණ්‍යවන්තී. ඔය අතර සක්මන් කෙළවරේ රුක්ෂ දේවතාවේ මිනිස් විසින් දෙමට බැලලා අඳන්න ගත්තා. ඇහුව ඔබ කවුද? මම මේ වෘක්ෂ දේවතාවක් මොකද අඳන්නේ? ස්වාමීන් වහන්සේ ස්වාමීන් වහන්සේ අඳලා මාර්ගඵල ලැබුණොත් මටත් එකක් දෙකක් ලැබෙන මාත් අඳනවා. ස්වාමීන් වහන්සේගේ හිතේ තිබුණු මාන්නේ හිඳලා ගියා. අනේ මං දිහා දෙන්නු බලන් ඉන්නවානේ. මගේ සීලය නම් පිරිසුදුයි. මගේ භාවනාව නුවරදී. මගේ තියෙන එකම ප්‍රමාදයක් උපක්ලේශයක්. හොඳයි මම අද පටන් ඒ තත්යෙන් නිදහස් වන්නේ කියලා හිත සාන්ත කරගෙන සක්මනේ සක්මන් කළා පියවර තුනයි. තුන් පියවරක් යද්දී ඒ මහෝත්තමයන් වහන්සේගේ සිත සමාධිමත් වෙලා විපස්සනා ඥානසේ දහස් ගුණයෙන් පිරිසුදු වෙලා සෞඛලෙස් නැසා අරිහත්ත්වයටපත් වුණා. මෙන්න උපක්ලේශය යටපත් වෙච්ච අවස්ථාව ලැබුණු වාසනාව. ඉස් අවුරුද්දක් බාධා කලේ කවද? වසවත්දී පුත්‍රයා නෙමෙයි. බාහිර පුද්ගලයෝ නෙමෙයි. තමන්ගේ සිතේ පහළ වෙච්ච උපක්ලේශය. මෙන්න මේක නිසා සමත භාවනාවක් වැඩුවත් විපස්සනා භාවනාවක් වැඩුවත් සත්පුජ්‍යල සංඥාව හිතින් ඉවත් වෙන හැටියට නාම රූප පරිච්ඡේදයේ උපදවමින් ඉදිරියට ආයතුයි. එසේ යනවා නම් මේ පුජ්‍යලයා දියුණු වෙනවා. බාධාවක් වන්නේ නැහැ. අර විශාල නිධානයක් තියෙන සිටුවරේ නැත්නම් හදකෙනේ මෙන්න මෙතන මගේ නිධානේ තියෙන්නේ. මේක මෙච්චර කෝටි ගාණක් තියනවා කියලා කවදාකවත් කියන්නේ නැහනේ. කිව්වොත් ඒක කවදාවත් නිදානයක් වශයෙන් රැකෙන්නේ පැහැර ගන්නවා. නිදානයේ කියන එක අප්‍රසිද්ධව තියෙන එක. ඒ වගේ තමන් රක්නා සීලය ගැනවත්, තමන් වඩන භාවනාව ගැනවත්, තමන් කරන දුතාංගාදී ප්‍රතිපත්ති ගැනවත් අනුලංගවන්නේ. හැබැයි ගුරුවරයාට කියන්න ඕනේ. ගුරුවරයන් වහන්සේගේ උපදේශ අනුවනේ මේවා කෙරෙන්නේ. උන්වහන්සේට පැහැදිලිවම කියන්නට ඕනේ. නොසවාම කියන්නට ඕනේ. එසේ කියමින් උපදේශ ලබාගෙන ඉදිරියට යන්න. මෙන්න මේ විදිහේ අපේ සෑම කටයුත්තකදීම හැකිතා උපක්ලේශයන් අපි ගොදුරු නොවි උපක්ලේශයන්ගෙන් අපි ජයගනිමි ඉදිරියට යන්න අධිෂ්ඨාන කරගන්නට ඕනේ. ඒකයි අප්‍රමාදේන සම්පාදේත. ඉතින් බුදුරජාණන් වහන්සේගේ 45 අවුරුද්දක් මුළුල්ලේ දේශෝ දහම එකිනෙකට නෙමෙයි. අවබෝධ කරගන්න සුදුසු. ඒසා අපට ධර්මයේ ධර්ම රසය ධර්මයේ පරමාර්ථය අවබෝධ කරගන්න ලැබෙනවාමයි. ඉසාද යම් හේකින් මේ ජීවිතයේ අපේ නිස්සාව, නිමාව, නිවන සිද්ධ නුණා නම් අපි මේ ජීවිතේ ගන්න උත්සාහය අපට පාරමිතාවක් කියලා බෝධිපාක්ෂික ධර්ම බාටපත් වෙලා යම් ආත්මභාවයකදී අපට පුළුවන්කම තියෙනවා මේ ක්ලේශ මාරාදී පංචමාර බලවේග අභිභවාගෙන අපරාධිතර මඟඵල නිවන් සුව සාක්ෂාත් කරගන්න ලැබෙනවා ඉතින් ඒ අනුව සලකා අපි සනසෙන්නට ඕනේ. අපට ලැබී තියෙන මේ ධර්ම වාසනාව මේ ලක්දිවැසි සෑම දිනකට වෙනත් විදේශ රටවැසි සෑම දිනකට මේ ධර්ම වාසනාව ලැබේවා කියලා අපි මෛත්‍රී කරන්නට ඕනේ. ඉතින් අපේ පූජ්‍ය මීකලාවේ විනීත ස්වාමීන් වහන්සේ අතකපරි මේ කටයුතු ගැන සොයා බලමින් සංවිධානය කරමින් හැම දිනකටම මම පාදා දෙනවා උනන්දු කරනවා. පූජ්‍ය දාසත්‍ය සුමන සීල ස්වාමීන් වහන්සේ කමතාම් පිරිසිදු කර දෙමින් හැමදෙනා දිරිමත් කරන ආලෝකය දෙනු. පූජ්‍ය පියරතන ස්වාමීන් වහන්සේ එසේම උන්වහන්සේ දන්න හැටියට මේ ධර්ම මාර්ගය උගන්වලා දෙනවා. පූජ්‍ය ගාලේ සංඝසුභාද්‍ර ස්වාමීන් වහන්සේ හැම දිනාටම මඟ පාදා දෙමින් ගීතයද හැම දිනාට කරුණු කියා දෙමින් නොසෙල්වෙන සිතක් ඇති උන්වහන්සේ මේ කටුව තුළ යෙදී සිටිනවා. ඒකම මේ පූජ්‍ය ධම්මදීව ස්වාමීන් වහන්සේ විශාල ධර්ම සේවයක් මේ සිදු කරලා තියෙනවා. ඉතින් මේ හැමදෙනා වහන්සේට අනිකොත් මේ සබ්‍රහ්මචාරින් වහන්සේලාට මේ සිද්ධ කරන ධර්ම සේවයම පාරමිතා බාලය බවට පත් වෙලා තමන් වහන්සේලාගේ సంతාන තුල ඉන්ද්‍රිය බල බුද්ධංග මාර්ගාංග ධර්මයන් විසද සුවිසද වේවා තමන් බලාපොරොත්තු වන අධිගම බෝධි ඥානයන් සාක්ෂාත් කර ගැනීමට ශක්තිය බලය හේතු වාසනාව උදාපත් වේවා කියලා කියනවා. මේ හැම දිනෙකම අපට පුරෝගාමී උපකාරී සිටින පූජ්‍ය කාලිකී පඬිතුක කඩවැද්දී ශ්‍රී දිනවංශා විදාන මාහිමියන් වහන්සේ දීර්ඝ කාලයේ මං කියන්නේ මහා බෝධිසත්ව ගුණෝපේති කියලා. නෝර බ්‍රාහ්ම නීති ගුණ ලබාගෙන ඇති ඒ වගේම මහෝත්තමයන් වහන්සේ නමක් පෙරමුණ ගැනීමෙනුයි සවිසුද්ධ වූ බුද්ධ ශාසනයේ මේ සුපිලිසම් භික්ෂුන් වහන්සේලා සුපිලිවෙත් සරු භික්ෂුන් වහන්සේලා ඇති කරලා මේ සසුන් මඟ ආලෝකමත් කරන්න සමත් වුණේ. උන්වහන්සේට මේ පුදුත්වයෙන් පිහිට ආධාර වූ අපවත් නිවාදාල පූජනීය මාතර ශ්‍රී ඥානානාමා විදාන මහෝපාධ්‍යාය මාහිමියන් වහන්සේ වැනි මහා මෙර පර්වතයේ මෙන් නොසැලෙන සුළු උතුම් ගුණස්කන්ධ ඇති ඒ උන්වහන්සේලා නිසායි මේ විදිහ අපේ සසුන් ගුණ ආලෝකමත් පවත්වා ගන්න ලැබිලා තියෙන්නේ. ඒ අනුව ඒ මාහිමියන් වහන්සේලාටත් තමන් වහන්සේලාගේ ප්‍රාර්ථනා පරිද්දෙන් ලෝකෝත්තර අමා මහ නිවන් සුව සාක්ෂාත් වීමට හේතු වේවා. එවාගෙම මේ භාවනා වැඩසටහන සඳහා විශේෂයෙන් සහයෝගය දෙන මෙම පොල්ගස්සෝට දික්කේන භාවනා මධ්‍යස්ථානයේ භාරකාර මණ්ඩලයට ස්ථානයේ ඉලකඩන් ආවාස ගොඩනැගිල්ල ආදී සකස් කරවා පූජා කළේ පින්වත් බේසිංහ පවුලේ සෑම දෙනාටම එවාගේම සතිපතාද සමාරේට සති ගණන්ද භාවනා නියෝගීව ගත කරන මේ සීලම මහත්තුරු මවුරු තුදරු සෑම දිනාටම උපස්ථායක කප්පේ කාර්කාදී සෑම දිනාට සිව් දිගින් නැගිලා සිව්පසයෙන් සංග්‍රහ කරන සීලම පින්නතුන්ට මේ ධර්ම ශක්තිය තම තමාට ආයුරාෝග්‍ය සැප පිණිසත් දෙලව ජයගෙන පැතු බෝධියකින් අග්‍ර අමාමහ නිවන් සුව සාක්ෂාත් කර ගැනීම පිණිසත් හේතු වාසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. එවාගේ මේ සඳහා අපට අහස පුරා ඉන්න සම්යද්දිටික ආර්ය ජී රාජ මණ්ඩලයේ නිතර උපකාරී වෙනවා. ඒ ශාසන ආරක්ෂක ලෝකපාලක ආත්මා ආරක්ෂක විශ්ව දේවතා මණ්ඩලය මේ පුණ්‍ය ලාභය අනුමෝදන්ව වැඩි වැඩියෙන් බුදු සසුනේ ප්‍රතිපත්ති ධර්මයේ ජීුණු කර ගැනීමට සහයෝගී ආරක්ෂාව ආශිර්වාද ලබා දෙත්වා ප්‍රාර්ථනා කරන බෝධි වලින් අපර නිවන් සුව ලබත්වා කියලා මෛත්‍රියෙන් කියනවා. එවාගෙම හිතවත්ම දහස් හිතවත් සෑම සත්‍යයන්ද මෙම පූජන ස්ථානයේ පටන් අවත ගම්නගර ලංකාව දඹදිව මේ සක්වල සීළු සක්වල දස දිසා වාසී සමස්ත ලෝක සත්‍යයටත් නිපින්වත් වේවා. සීල සත්‍යෝ නිරුත්ත්වා නිරෝගී වෙත්වා සෝපත් වෙත්වා පෙරුවන් සරණියෙත්වා අප්‍රමාද වෙත්වා නිවන් මඟ පාරමී පුරත්වා ආරි සත්‍ය බෝධයෙන් සාන්ත නිවන් සුව ලබත්වා යා මෛත්‍රීන් පින්කම සම්බුද්ධ ශාසන කිරස්ථිතියේ ප්‍රාර්ථනා කරමි ධර්ම දානානි සංසය මුදුන් පමුණවා ගැනීම ධර්මයේ නිදහම් කර ගැනීම ධර්මයේ රැක ගැනීම අපේක්ෂාවෙන් ආරම්භ කොට පවත්වාගෙන යනු ලැබෙන්නේ අමාදම් සංගමයේ නිලධාරි මණ්ඩලලටත් එහි සමාජික පිරිසටත් අනුශාසක ස්වාමීන් වහන්සේලාටත් මේ ධර්ම සේවය අවුරුදු 100ක් නෙවෙයි පරම්පරා වශයෙන් බුද්ධ ශාසනාන්තයේ දක්වාම පාස්වා ගන්නට රත්නත්‍රි ආශිර්වාදයෙන් වේවා කියලා මම ප්‍රාර්ථනා කරන අතරතේ දැන් කාලය වේලා ඉක්ුත් වෙන බැවින් මේ අමාදම් සංගමයේ රැස්වී මේ කටයුතු වලට කාලය අපි ඉතුරු කරමු. මේ සෑම කුසලයක්ම අපි සෑම දෙනාට පාරමී බවටපත් වෙලා මෙලොව ජයගෙන, පරලොව ජයගෙන, සසර ජයගෙන, කෙලෙසුන් ජයගෙන, ආත්මය ජයගෙන අපරාධිතව බුදුපසේ බුදුමහරහතන් වහන්සේ මේ සැනසේ වදාළ අජරාමර ශාන්ත අමා මහ නිවන් සුව පිණිසම හේතු වේවා වාසනාව වේවා කියලා නිවන් සුව ප්‍රාර්ථනා කරමි